දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you.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 ඒවං කිර මේසං පංචන්නං උපාදානක්ඛන්දානං සංඝහෝ sannipāto samvāyo hoti uttaṃ hi uttaṃ kopaneetaṃ bhagavata yo paticca samuppādaṃ passati so dhammaṃ passati yo dhammaṃ passati so paticca samuppādaṃ passati ti ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවේ දිගටම හැම දවසකම ධර්ම දේශනාවක් කරගෙන මේ චාරිත්‍රයකුත් ඒ වගේ මේ ධර්ම දේශනාව දවසින් දවසට යලපිටයින ධර්ම දේශනා මාලාවක් කරගෙන මේ චාරිත්‍රයකුත් පවත්වාගෙන ආවේ අද යන මේ අවස්ථාවේදී අපි පවත්වන්නේ මේ මුලින්ම යෝජනා කරගත්ත මූල තේමාවට අනුව එන මේ ළඟ ධර්ම දේශනාවයි. මේදී අපි මූලික තේමා වශයෙන් සූත්‍රේ නම වශයෙන් ගන්නවා නම් මහා හත්තිපදෝපම සූත්‍රය ඉදිරිපත් කරගත්තේ. මේ හත්තිපදෝපම සූත්‍රයට විනම තුනට හත්තිපදෝපම සූත්‍රය කියලා චාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රධාන දේශකයන් වහන්සේ වන අතර උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය තමයි ඒකේ තේමාව අරගෙන තියෙන්නේ. මේ චතුරාර්ය සත්‍යයෙන් ප්‍රථමයෙන් දක්වන නැත්නම් මනුෂ්‍ය ජීවිතේට අදාළ අපිට කරන්න තියෙන කොටස වශයෙන් තියෙන දුක්ඛ සත්‍ය ඉස්සරහින් තියාගෙන ඒ දුක්ඛ සත්‍ය දිගේ අපි දීර්ඝ ධර්මමය ගැඹුරකට එහෙම නැත්නම් ගමනකට යොදවා ගත්තා. ඒ දුක කියන එක අපි දන්නා වූ මේ දුක්ඛ දුක්ඛයෙන් පටන් අරගෙන අවසානයේදී තියෙන මේ සංඛාර දුක්ඛ වරන් වූ එතන එතන ඇතේමින් නැතිමින් යන නැත්තම් එතන එතන ගොඩුවෙමින් එන දුකක් බවට ධර්මානුකූලව ජීීමේ ප්‍රධාන මාතෘකාව තියලා ඒ කියන්නේ සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛා කියලා මේ පංච උපාදානස්කන්ධ පිළිබඳව නැත්නම් ධර්මයේ ගැඹුර කොටස පිළිබඳව ක්‍රමයෙන් ව්‍යාකරණිකින් භාෂාවකින් දක්වන්න පුළුවන් මේ විස්තර වලට ගෙනියනවා ඊට පස්සේ අපි ඊයේ මතක් කරගත්තේ ඇහෙන් රූපයක් දකින අවස්ථාව වේවා කනෙන් සද්දයක් අහන අවස්ථාව වේවා නාසයෙන් ගඳක් දිවට රසක් කයට පහසක් හිතට හිතවිල්ලක් නැගින වාරයක් පාසා ඒ ඒ චිත්තක්ෂණයේ ඒ උපාදානස්කන්ධ පහළ වෙන හැටි. නැත්තම් මේ උපාදානස්කන්ධ කියලා කර තියාගෙන යන හනමිලියක් වගේ දෙයක් ඇත්තේ නෑ. ඒක එතන එතන පහළ වෙන දෙයක් බවත් ඒ නිසා අපි දුකක් යයි යමක් වළඳනවා නම් ඒ දුක අතීතයේ තිබිලා දැන් ආපු දෙයක් නෙවෙයි ඒ වගේම දැන් මේ තිබිලා අනාගතයට යන දෙයක්ුත් නෙවෙයි හිතන එතන වහ වහ පහළ වෙන දෙයක්. ඉතින් ඒක මේ ධර්මානුකූලව අවබෝධ කරගුවාම මේක කියන්නේ ක්ෂණ භංගුර භාවය කියලා ක්ෂණයක් පාසා කැටි කැටි යන එකක් බව තේරුම් ගත්තට පස්සේ සත්පුරුෂයෙකුට නම් මේ දුක පිළිබඳව තිබිච්ච අර තද බල මේ බය එහෙම නැත්නම් පසුබාන ගතිය යට වෙන ගතිය වෙනුවට මේ දුකේ තියෙන ඊතර ඊතර කැඩි කැඩි යන බව අදාහ ගන්න පුළුවන් නම් ඒක ලොකු ආයුධයක් වඩපත් වෙනවා. ඒක ලොකු දර්ශනයක් වඩපත් වෙනවා. ඉතින් අපි මේ භාවනා කරමින් බණ අහමින් ධර්ම සාකච්ඡා කරමින් බලන්න හදන්නේ මේ කියන විදිහට ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ කියලා අපි බොහෝම ආශාවෙන් බොහෝම ආදරයෙන් රැකබලා ගන්නා වූ මේ ඉන්ද්‍ර මාර්ගයේ සපයි කියා ගන්නා වූ වේදනාවක් වෙනුවෙන් සැප එළවන රූප සැප එළවන ශබ්ද ගන්ධ රස පහස යෝගයෙන් ධර්ම කොටස් එකතු කරගෙන අන්තිමට කරන්නේ මොකද්ද මේ අතෝරක් නැතුව මේ දුක ගැට ගහගෙන ගැට ගහගෙන යන එක. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි හිතා ගන්න කැමති නෑ. මෙහෙම බලන අපි ආසාවෙන් ලක් කරගන්න රූපකින් අපිට දුකක් එනවය එහෙම නැත්නම් අපි බලාපොරොත්තු ඉෂ්ට කරගන්නා විදිහේ කටහඬක් ඇහිච්චාම එකෙන් දුකක් එනමය. අපි ආශා කරන සුවඳකින් දුකක් එනමය. අපි එපා කරන ආශා කරන රසමසවලකින් දුකක් එනමය. අපි මේ බුද්ධ විදින්න ආ වූ යාන වාහන ආදී සුඛෝපභෝගී දේවල් වලින් දුකක් එනමය. ධර්ම කොටාස වලින් දුකක් එනමය කියලා අපිට හිතන්න බව අමාරුයි. නමුත් ඕන කෙනෙකුට හේතු ගන්නන්න පුළුවන් ප්‍රිය මනාප නැති රූපයක් දකිනකොට නම් ඔන්න දුකයි. අප්‍රියමනාප ශබ්ද අහනකොට නම් ඔන්න දුකයි. ඒ වගේම නාසයට අමනාප ගඳක්, කටුක ගඳක් එනකොට දුකයි. ඒ වගේම දිවට තීත රසක්, කටුක රසක් එනකොට දුකයි. කයට කටුකොලක් එතකොට දුකයි හිතට අධර්මයක් අකමැත්තක් එතකොට දුකයි. ඒ නිසා අපි හිතන්නේ මේ උත්සාහ කරොත් එහෙම නැත්නම් මේ ප්‍රයෝගශීලී වුණොත් ඒ කටුක කොටස් දුක් කොටස් අයින් කරලා මේ සැපේ පමණක් පවත්වන්න පුළුවන් කියලා. නමුත් මේ මේ සැප දුක අතර මේ වෙනස හිත විසින් හදාගත්ත දෙයක් කේවල වශයෙන් නිර්පේක්ෂ වශයෙන් නයිසර්ගික වශයෙන් සැපේ කියලා දෙයක් නැතය දුකේ දුකේ කියලා දෙයක් නැති කියලා එව්වත් ඒ කියන්නේ මේ සැප දුක හොයන හැටි පවා ඒකට විඳා ගන්න දඩු විනොන් දඩු පවා ඒ ඒ චිත්තක්ෂණයේ පහළ වෙලා කරන දේවල් කියලා බලාගත්තොත් අර දුක්ඛ ඛණ්ඩය කියන මහා දුක්ඛඳ කඩා කොට වෙන්කොට බැලීමේ ශක්තිය හිතට ඇති කරගත්තොත් ඒක අර දුක පිළිබඳව කියන මේ විශාල උපස්පය නැති කරන්න හේතු වෙනවා. ඒකත් වගේම මේ පොදු වශයෙන් කල්පනා කරලා බලනකොට මේ දුක අනිත්‍ය දෙයක් බව තේරුම් ගන්න පුළුවන් වෙනවා. වැදගෙන වද දෙන එකක් නෙවෙයි, ඒ ඒ තන හැදිලා අනිත්‍ය දෙයක්, භංගුර දෙයක්, ක්ෂණ භංගුර දෙයක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ සාමාන්‍ය නිවනක් බලාපොරොත්තු වෙන්නේ නැති කෙනෙකුටත් යම් කිසි සංකයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපිට මේක අමාරු කොටස තමයි මේ අපි ආසාවෙන් නැත්නම් පෙරපිටි කරලා උපයපු මේ ඇස් නිසා ඒ හැට ලැබෙන හොඳ ප්‍රියමනාප දර්ශන නිසා සතුටක් එන්නේ කොහොමද කියන්නේ. නැත්නම් පෙරපින් කරලා ලබාගත් මේ කන නිසා කනේ උපය නිසා ඒකට මේරි ශබ්දයක් ආයාසයෙන් කොහෙන් හරි කඩෙන් ගෙනල්ලා හරි දාලා අහනකොට ඒ ඇතිවෙන මිහිරි ආස්වාදයෙන් තුළු කොහොමද දුකක් එන්නේ කියලා. නමුත් ඒක ඒකදී සාමාන්‍ය ඕන කෙනෙකුට අහුවොත් හිතන්නේ මේ මේ ගුප්ත ගුප්ත ධර්ම සාමාන්‍ය මේ ආගමට ගරු කරන්න නඹුරු කරගන්න කරන වැඩ කියලා. මොකද භාවනා කරන කෙනෙකුට නම් ඒක ඉතින් ඊට වැඩිය පැහැදිලිව පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක කොහොම ඊත්වදිනා විදිහට පේනවා. මේ භාවනා කරනකොට අපි පරණ පුරුදු හොඳ දැකපු රූපයක් අපි භාවනා කරන අරමුණ ගෙවන් කරගෙන අරගෙන පැමිණෙනොත් ඒකාන්තයෙන්ම අපේ සතිය හැලහැප්පෙනවා සමාධිය කැඩෙනවා කියන එක භාවනා කරන කෙනා නම් දානවා. කොච්චර මිහිරි සද්දයක් වුණත් අරමුණේ සතිය සමාධියක ඉන්නකොට ඇවිල්ලා වැදුනොත් අර සති සමාධිය හැලහැප්පෙන බව දන්නවා. ඒ නිසා සැප හෝ වේවා දුක හෝ වේවා මොනම වර්ණ රූපයක්වත් සැප හෝ වේවා දුක් හෝ මොනම සද්දයක්වත් නැති තැන හොඳයි කියන ආකල්පේවත් ඇති කරගන්න හේතු උනේ අපි මේ කරන භාවනා නිසා නැත්නම් අභිනිෂ්ක්‍මණය නිසා. ඒ නිසා යෝගාවචරේකට එච්චරම අමාරු නෑ. සැප වුණත් දුක් වුණත් සද්ද කියලා කියන්නේ භාවනාවට බාධාවක්. සැප වුණත් දුක් වුණත් රූප කියලා කියන්නේ භාවනාවට බාධාවක්. ගන්ධ රස ඒ වගේම ගත්ත මූල කර්මස්ථානයෙන් පිට පිටින් කයට දැනෙන ඕන පහසකුත් භාවනාවට බාධාවක්. හිතට එන මොනම හිතවිල්ලක්වත් භාවනාවට බාධාවක් කියන එක තේරුම් අරගන්න පුළුවන්. අනේ ඒක හොඳටම ප්‍රකටව තියෙන්නේ ආධුනික යෝගාවචරයේකොට ඒ මොකද ආධුනික යෝගාවචරය සත්‍ය හඳුනාගන්නේ සමාධිය හඳුනාගන්නේ අර එකම අරමුණක අඛණ්ඩව එක දිගට සත්‍ය පැවැත්වීමයි කියන අදහසින් තමයි. ඉබේට පැත්තකින් බැලුවොත් මේ වෙලාවට පේන රූප ශබ්ද ගන්ධ රස කොයි එකක් කරදරට තමයි. නමුත් ඉස්සරහට යනකොට භාවනා දිගට දිගට යනකොට නම් තේරෙනවා ඒ රූප ටිකක් තිබුණාත් ශබ්ද යම් යම් ප්‍රමාණයට තිබුණාත් ගන්ධ රස පහස යම් යම් ප්‍රමාණයට තිබුණාත් ඒ සතිය සමාධිය දිනු කරගෙන යන්න පුළුවන් කියලා මේ සතිය සමාධිය දක්ෂ වෙනවන් දක්ෂ දක්ෂ නම් ඒ බාධක තිබුණත් කමක් නැහැ කියලා තේරුම් ගන්නකොට යෝගාවචරයා අර ධර්මයේ බාහිර ශබ්දක බාධක බාහිර රූප සද්ද පාද කරගන්නේ ඉස්සරහට යන්න පුළුවන් ගැතියක් තියෙනවා නමුත් ආධුනිකයන් නම් බොහෝ විට හිතන්නේ මේ පුංචි පුංචි සද්ද වේදනා හිතිරුවා පාදයි කියලා. ඉතින් මේ විදිහට යම් වෙලාවක අපි අරමුණක අපි ගත්තොත් ආනාපානෙ වගේ හිත පවත්වාගෙන එක දිගට යන්න පුළුවන් සති සමාධියක් ඇති කරගෙන යන්න ගිහිලා අපිට පුළුවන් වුණොත් ඊයේ දේශනාවදී මතු කරගත්තා වගේ ආස්වාසේ හෝ ප්‍රස්වාසේට හිත යොදා ගන්න. ඒක නැත්නම් ඒක දිගට සත්‍ය පවත්වාගෙන යන්න. අන්නේම කරන්න පුරුදු වුණොත් ඒ පවතින සතියෙන් එන සමාධිය සම්පූර්ණ ආනාපාන සති මුළුල්ලම දැක්කන්න පුළුවන් නම් ඒ යෝගාවචරයා භාවනාවේ පිටිකට යනකොට නැත්නම් අර සතිය සමාධිය දිනු කරගෙන යනකොට ඒ ආනාපානයේ වෙනස්කමුත් එක්ක විශේෂයෙන්ම ආරමුණු වශයෙන් ගැනෙන හුස්ම රැල්ලත් ద్వාරේ කාය ద్వාරේ වශයෙන් මේ වෙලාවට නියෝජනය කරන අපිට දැනවත් ඒන් උපන් තදු උපන්න කියන මේ මේ සූත්‍රේ පාවිච්චි කරන තජ්ජ කියන වචනේ ඒකත් තජ්ජාත තදු උපන්න කියන බොහොම සමාන වචන ඒන් නිපන්නා වූ සුංගතින් සිසිලකින් තේරුම් ගන්නකොට ඒ යෝගාවචරය අර මගේ හුස්ම මගේ ආස්වාසේ මගේ ප්‍රස්වාසේ විනුවට ස්වභාවයක් තමයි ඒකේ ධාතු ගුණ වශයෙන් බලන්න පටන් ගන්න. මේක දැන් පේන්නේ මට පිරිමැදීමක් වශයෙන්, කම්පනයක් වශයෙන්, චංචලයක් වශයෙන්, මුළුසුමක් වශයෙන්, සිසිලසක් වශයෙන්. එන්නේම තේරුම් ගන්න හතරකොට තේරෙනවා මේ අරමුණ එනකොට ඒ සඳහා යොදන මානසිකාරය අපි මෙනෙහි කිරීම කියලා ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. මානසිකාරයේ එතනට නොයදුනොත් සූපයක් නිසා හෝ සද්දයක් නිසා හෝ ගඳක් නිසා හෝ රසක් නිසා හෝ වෙන පහසක් නිසා හෝ ඒ ආනාපානෙන් අපිට තොරතුරු ටික ලබා ගන්න බැරි වෙනවා. එතකොට අපි කියනවා ඒ සතිය කැඩලා සමාධිය කැඩලා විශේෂයෙන්ම මානසික කාර්යය කැඩලායි කියලා. ඉතින් ඒ වගේ දේවල් දුර්වලකමක් දැනගෙන ඒක හොඳ පැත්තට හදන්න යනවා නම් අපි කරන්නේ මොකද්ද? එහෙම එන රූප, ශබ්ද, ගන්ධ, රස වළක්වන්න මෙනෙහි කිරීම කරන්න කියනවා. මානසිකාරය යොදවන්න කියනවා. මානසිකාරය යොදවනකොට යොදවනකොට ඒක වාසියක් අපිට ගන්න පුළුවන් රූප ශබ්ද ගන්ධ රස යම් ප්‍රමාණයකට තිබුණත් අර අරමුණීම ආනාපානෙම ආස්වාද ප්‍රසවාසෙම හිත පවත්තන්න පුළුවන්. පවත්තන්න පවත්තන්න පවත්තන්න ඒ ආස්වාසයක් ඇතිවීම සඳහා උලංගරල්ලක් ඇවිල්ලා වදින්න ඕනේ බවත් එතකොට ඒ වදින තැන හොඳට වෙන් කරලා එතනම හිත නැත්නම් එතෙන්ටම හිත මෙහෙවීම නැත්නම් මානසිකාරය පැවැත්විය යුතු බවත් එතකොට තමයි ඒ දැනී පහළ වෙන්නේ. එතන විඥානේ පහළ වෙන්නේ කියලා මේව එක විදියකට හරි හැලහැප්පුණොත් හරි ඉස්සලා තිබුණ චිත්තක්ෂණේ එකලස නැති වෙනවා. රූපයක් ආවොත් එකලස නැති වෙනවා. සද්දයක් ආවොත් එකලස නැති වෙනවා. ආදි වශයෙන් මේ ආනාපානය සියුම් කිරීම තුලින් නැත්නම් මේ කාය ප්‍රසාදයට ඇවිල්ලා වදින මේ පොට්ටබ්බය හුස්ම දැල්ලනමතු ස්පර්ශ ධාතු වැඩිම නිසා මේ ලබන අත්දැකීම කොච්චර කඹයක ගමන් කරනවා වගේ දෙයක් පොඩි දෙයකින් හෙල්ලිච්ච ගමන් ඒක කැඩෙන බවක් දකිනකොට ඒ යෝගාවචරයා තාමනම් මේකේ හේතුඵල ධර්ම තේරුම් ගන්නට දක්ෂකමක් ඇති කරන්නේ නැහැ. නමුත් තේරුම් ගන්නවා මේක නිකන් වීදුරු භාණ්ඩයක් වගේ. කොයි වෙලාවෙ කැඩෙයිද කියන්න බෑ. එහෙම නැත්නම් අපි හිතුවොත් මේ හොඳට කිරි පිරිච්ච හෝ තෙල් පිරිච්ච කලයක් කාගරි මුට්ටියක් තෙල් පිරිච්ච මුට්ටියක් ඔලුවට තියලා විශාල සෙනඟක් නටන කියන තනක් හරහා කිසිම කඳුලක්වත් හලන්නේ නැතුව තෙල් කලේ හොල්ලන්නේ නැතුව ඔළුව හොල්ලන්නේ නැතුව මේ පේශමෙන් ඵලයන් තෙල් කලේ කඳුලක් හරි හදනොත් මේ ඉසකසා දානවා කියලා රාජතන්දුවක් නේ මොකද මිනිස්සේ අර කොච්චර සෙනගාස්සේ හරි තෙල් කලේ බිම හලා ගන්න තියන්න හදනවා වගේ යනකොට හැම තත්ත්වකින් සෑම වේදනාවකින් හැම දෙයකින්ම ජීවිත තර්ජනයක් වාගේ තර්ජනයක් වෙන බව දකින්නට පේනවා ආනාපානයේ ගැඹුරින් හිත පවත්තන හැම අවස්ථාවකම ඒ ඒ චිත්තක්ෂණීය මානසිකාරයේ එතන නොතිබුණොත් මානසිකාරයේ වෙන දෙයකට යෙදුනොත් මෙතන අලාපාලු වෙනවා. මෙතන දුර්වලකමක් වෙනවා. ඒක තව ඉස්සරහට යන්න යන්න යන්න යන්න යෝගාවචරයට හොඳට තේරෙන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ මොකද්ද? මේ මානසිකාරය එහෙම නැත්නම් මෙනෙහි කිරීම හිත යොමු කරවීම නාසිකාග්‍ර වෙනකොට ඇහැට යන්න පුළුවන්. ඇස අරගෙන ඉන්නවනම් කනට යන්න පුළුවන්, දිවට යන්න පුළුවන්, ඕනම තැනකට යන්න පුළුවන්. නමුත් මේ යන්න දෙන්නේ නැතුව මේ එකම තැනක මානසිකාරය පවත්නකොට තේරෙනවා ඒක කොච්චර දුෂ්කරද කොච්චර අමාරුද මේ මානසිකාරය කිසිම වගේ භාග්‍යතරව තැනකට පණින්න පුළුවන්. මේක අපිට දැන් පේන්නේ අවාසියක්. මානසික කාර්යය කියන එක කිසිසේත්ම කල්ලාතුව විනිශ්චය කරන්න බැරි, පෙරණිවිදි පහල කරන්න බැරි සූක්ෂම දෙයක් බව කමේ යවිදිනා වගේ දෙයක් බවට තේරුම් ගන්න යෝගාවචිත ගොඩක් ඉස්සරහට යන්න ඕන අපාරදී. මෙන්න මේ දැනුම ඊට පස්සේ අපිට වාසියට ගන්න පුළුවන් අපි නරක අපි හොඳ රූපයක් බලන ඉන්නවා කියමු. අපි මනාප බොහෝම ලලිත කලාවට බඳුරු රූපයක් බලන ඉන්නවා. බලන ඉන්නකොට අපිට තේරෙනවා නම් මේ රූපය නිසා මම දකින්න බවක් දැනගන්න හෝ මේ මේ රාගය උපදී කියලා දැනගන්නවත් බෑ මට සත්‍ය පිටවන්නත් බෑ මම මම අසත්‍යමත් අමනසිකාරයෙන් බලන ඉන්නවයි කියලා මේක කඩන එක නරක පැත්තට රාග ධනවන හිතවිල්ලෙන් හිත කඩන එක අපිට පේන බොහෝම අමාරුයක් කියලා. නමුත් ආනාපානය කරලා ආනාපාන සතිය පවත්තන්න අමාරුයි රූපේ පවත්තින සතිය කඩන්න අමාරුයි. සතිය නෙවෙයි මේ ලෝභේ ආසාව කඩන්න අමාරුයි. නමුත් මේ දෙකටම ක්‍රියාත්මක කරන්නේ එකම මානසිකාරය නැමැති චෛතසිකේ. ඉතින් ඒ නිසා ආනාපානයේ හොඳ මේ මානසිකාරයේ තියෙන යොහුසුළු බව, ක්ෂණ බංගුර බව හොඳට තේරුම් ගත්ත කෙනෙකුට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් රූපෙට ඇහැ ගැටිලා තිබුණත් මේක ඉස්සලා චිත්තක්ෂණේ ඇහි හිත පහළ වෙලා තිබුණත් මානසිකාරය හැසිරවීමේ දක්ෂකම තියෙන කෙනාට මානසිකාරය එතෙන්ට නොයදා සිටීමේ අර රූපේ ඇතිවීම පවතින කෙලෙස් ධාරාව කපලා අරින්න පුළුවන්. ඒක ඔය ද්විදාවිතක්ක සූත්‍රයේදී සර්වත්‍ය සඳහන් කරලා තියෙනවා අසත් අසති අමනසිකාරය කියලා. ඒකට මානසිකාරය නොයෝදා සිටීමෙන් බේරන්න පුළුවන් එතන ඇති වෙන දුක්, මතර ඇති වෙන දුක් ඇති කරන කෙලෙස් කපන්න පුළුවන් කියලා. ඒක නිදර්ශනයක් වශයෙන් කියන්න පුළුවන්. අපි දැන් ওই සාමාන්‍ය මේ රටවල වල ඒකෙච්චර සමාජ වශයෙන් ගණන් ගන්නෑ. ලංකාවේ දැනට හරියට ඔය පෞද්ගලික මට්ටමේ පෞද්ගලික අංශින් ක්‍රියාත්මක වෙන රූපවාහිනී නාලිකා දිනවා. ඒක ගොඩාක් කලාවට වැඩි හිටියන් පමණක් හොඳ දරුවන්ට නොගැලපෙන ඒවා අසභ්‍ය දේවල් නැත්තම් නොගැලපෙන සංස්කෘතියට කලකලපෙන දේවල් මේ පෙන්නනවා. ඉතින් ඒව දැකලා ඒව හොඳ නැහැ. ඒව එහෙම කරන එක මේ ජනමාධ්‍යයට බයලජ්ජ නැහැ කියලා හරියට චෝදනා කරනවා. ඇයි එහෙම කරන්නේ හුදු මේ ආර්ථිකය ගැන හිතලා නේද කියලා. ඉතින් අර එක මිනිහෙක් කිව්වා ඉතින් ඔය ඒ කවුරු කොච්චර වේදම් කරලා ඒ ටෙලිවිෂන් channel එකේ දෙන්නුවත් ඔය ටෙලිවිෂන් එකටම පවර් ස්විච් එකක් තියෙනවා ඔෆ් කෙරුවා නම් ඉවරයි නේ. කවුරු මොනවද වෙන්නවත් ඉතින් බලන්න කෙනෙක් නැහැ නේද කොට. ඒ වෙනත වෙන channel එකකට දැම්මම ඉවරයි. අරකම බල බල ඒක බලන්න කෑදරකම තියෙනවා. බලලා ඉවර වෙලා අද බලන්න බය. බල විදිහට channel පත්‍රයටත් තියෙනවා. බලලා එක කරබනේ කියන මොනවද කියලා කමක් නැහැ. පත්‍රේ ලියනකොට කැත කරලා දාගත්තා වගේ වැඩක් වෙනවා. යෝගාවචරය මේක මනසිකාරය තුලින් යන ආනාපානේ හිත පාත්තන්න විතර අමාරු නම් නිතරම කමෙන් යන එක වැටෙන වගේ හදනවා නම් මොකද ආදරේ ලෝභ හිතෙන් දෙයක් දාපුවා කටත් අරගෙන මොකද මේ බලන්නේ? ඇයි ඕක කඩා ගන්න බැරි? කඩා ගන්න බැරි නම් අපි 16යි. අපි වාල්. කඩා ගන්න පුළුවන් නම් අපිට ඒ ඒ ගැම්ම ඒ ඒ කියන අධ්‍යාශය කරන්න පුළුවන් බව බුදුහාරි පුත්‍ර ගාමද මෙතේ සඳහන් කරතර ඔය ඒ වෙලාවේ පහළ වෙන ඒ රාගය හෝ ద్వේෂය හෝ එතන එතන හටගන්න දෙයක්. ඒ වෙලාවේ ඇස් දෙක වහනක එකක්. එතන මේ මනස්කාරය කඩා ගන්න එක වෙනම එකක්. ඒ කොයි දෙකින් හරි මේක එතන ඇති වෙන දෙයක් වහාම කඩා ගන්න පුළුවන් බව දන්නවනම් ඒක සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ මොකද්ද? මේ වෙලාවෙම ඇහෙන් පහළ වෙලා තියෙන ලෝභය හෝ ද්වේෂය ඝන බහල දෙයක් නෙමෙයි එතන එතන හේතුඵල ධර්මයකින් පටන් ගන්න දෙයක්. මේ හේතුඵල ධර්මයේ පිළිබඳව පුංචක් හරි පිටිපස්සට කල්පනා කරන්න පුළුවන් කෙනෙකුට ඕනම වෙලාවක ඒට මානසිකාරය නොයොදා සිටීමේ එන්න පුළුවන් කෙලෙස් ධාරාව අඩු කරන්න පුළුවන්. එහෙම නැති කෙනෙක් තමයි අර පත්තරේට ලියනා වගේ චෝදනා කරන්නේ. ඒකට ඒ මිනිස්සයා කල්ලාතුවමත් ලියන වෙලාවෙත් ඒ චිත්‍රය බලන වෙලාවෙත් දිගටම එවැනි දෙයකට එවැනි දෙයක් බලනකොට එන් හිත ගන්න බැරි තරමට කි ලෝභයක් තියෙන බව ඒ පැත්තට ලියන එක නා දන්නේ නැහැ. එතරම් දෝෂය කියලා දන්නේත් නැහැ. එයා හිතන්නේ මයි ළඟ ඒ තියෙන දෝෂය කුප්පීම කුපිත කරවීම සඳහා මේක හදපු කෙනාගේ දෝෂේ තියෙනවායි කියලා. අන්න ඒ වගේ මේ සෑම මේ උගුලකම සෑම පාෂයකම ගැස්සෙන්න මන්දක් මේ දුන්නක් තියෙනවා ඒ දුන්න ගස්සන් නැතුව ඉන්න පුළුවන්කම ඒක බොහොම ලොකු දක්ෂකමක් එතකොට මේ මනුස්සයාට උගල සඳහා මන්ද මන්දී තමා දාන බෙලිය කාලා උගල ගස්ස ගන්න නැතුව අහුවෙන්නේ නැතුව ඉන්න පුළුවන් ශක්තියක් තමයි මේ සාරිපුත්‍ර සාන්තේ පෙන්වන්නේ මේ ලෝකයේ තියෙන විෂම දර්ශන නතර කරලා ඉන්දිය සංවරයක් ඇති කරගෙන සිල්වන්ත වෙන එක නෙවෙයි. ඒ දර්ශන එහෙමම තියෙති බැලුවත් ඒ මතින් ඒක නතර කරන්න පුළුවන් බව තේරුම් ගන්න බෑ ඇහත් එක්ක පමණක්ම ක්‍රියාත්මක කරලා. මොකද ඇහෙන් එන කෙලෙස් ධාරව හරීම යොසුලුයි හරීම ප්‍රබලයි බොහොම ඝන බහලයි. ඒ නිසා සරුවචනාංශේ සාමාන්‍යයෙන් මූල ධර්ම විස්තර කරනකොට ඇහැ ඉස්සරහින් තමයි විස්තර කරන්නේ මොකද අපි වාක්ම කෙලෙස් උපදව ගන්න ඇහි. නමුත් වැඩේට වහින කොහෙන්ද? කයෙන්. කායන පශනාවේදී කයෙන් එන ආස්වාද ප්‍රසවාස කියන්නේ බොහෝ මධ්‍යස්ථ අරමුණක් කිසිම ලෝභයට දෝෂයට ගරු කරන්නේ නැති අරමුණක්. ඒ නිසා එතෙන්ද හිත මානසිකාරය එහෙම නැත්නම් චේතනාව යොමු කරන්න පුරුදු කිරීමෙන් අපිට තේරෙන පටන් අර ගන්නවා අපේ කියා ගන්නා මේ ඇහැ අපි මන අපයි කියා ගන්නා වූ මේ රූප කොච්චරක් මේ අහිංසක වැඩේට බාධා කරනවද කියලා. අපේ කියා ගන්නා කන ඒ වගේම අපිට ප්‍රියභාවයෙන් හෝ අප්‍රියභාවයෙන් කුප්පන සද්ද අපි මේ සත්‍ය අවබෝධ කරන වෙලාවේ කොච්චර බාධා කරනවද කියලා. නහසෙන් දිවෙන් අඩුයි. වැඩියෙන්ම බාධා වෙන්නේ රූප බැලීමේ ශබ්ද ඇහිීමේ. ඒ නිසා එතෙන්දී අපිට රූප සහ ශබ්ද පිළිබඳව සාමාන්‍ය කාමභෝගී පුද්ගලයා බලනවට වැඩි වෙනස් පැත්තකින් බලන්න පුළුවන්. මේ ඇහැ තියෙන නිසා තමයි මේවා පේන්නේ, කන තියෙන තමයි නිසා තමයි මේක ඇහෙන්නේ කියලා. ඒකට එච්චරම ගැළපෙන උදාහරණයක් නෙමෙයි. නමුත් ඔය ඉති අපේ මොකද්ද මේ මහා වංශ වගේ පැරණි ඉතිහාස කතාවක ලියවිලා තියෙනවලු අනුරාධපුරයේ ඒ හොඳ ස්වර්ණමය යුගයේ තියේදී එක් ගුරුලුගෝමි පඬිතුමා මේ මහමෙවුනා වුණේ ඉඳද්දී ශ්‍රමණ වේශ ස්වරූපයෙන් හිටපු භික්ෂුවක් සහ භික්ෂුණියක් හන්දාවේ ගොම්මන් වෙලාවේ දෙන්න කාමසේවණේ යෙදিলা කාම මිත්‍යාචාරය යෙදෙනවා දැකලා තියෙනවා. මට ඒ වෙලාව විශාල චිත්ත පීඩාවක් ඇති වෙලා තියෙනවා. මේ දෙන්නම මේ භික්ෂුත්වය හා භික්ෂුණීත්වය ප්‍රකාශ කරන දෙන්නේ වටපිට කවුරක්වත් නැහැ පරිසරය බොහොම මනනන්දනීයයි එනිසා දෙන්න කෙනේ ඇලි ගලිගෙන කාමසේවනයේ යෙදෙන නැත්නම් මිච්ඡාචාරයේ යෙදෙන ඊට පස්සේ මෙයා ආපහු ගිහිල්ලා මහමෙවුනාවේ පහු කරගෙන ඇවිල්ලා සිරිමා බෝධින් වහන්සේලාගේ වාඩි වෙලා කල්පනා කරාලු මේ වගේ දෙයක් මට තවත් දකින්න වෙනවා නම් ඊට වැඩි අපරාධයක් නැහැ කියලා මොනවක් කරන්නද ඊට පස්සේ මේ මළුවෙන් වැලි ටිකක් අරගෙන ඇත්ත එක අරලා තියලා පිරිමැද්දලු ඇත්ත එක අඳ වෙනකම්. මේක තියෙන නිසානේ මේවා පේන්නේ. බුදුහාමුදුරුවෝ පහළ වුණත් මිනිස්සුන්ගේ මේ තියෙන ගති වෙනස් වෙන්න බෑ. මගේ දෝෂේ ඇස් දෙක තියෙන නිසානේ කියලා ඇසේ ඇහි වැලි පිටිමැත ගත්තයි කියලා ලියලා තියෙන ඒ තරම්ම ශාසනයට ඇති ගෞරවය නිසා. ඊට වැඩිය ගැඹුරකින් තේරෙන්න පටන් අර ගන්නවා භාවනා කරනකොට මේ සෑම ඉන්ද්‍රියක්ම එතන එතන පැන නැගිලා ආවට වැඩියෙන්ම කෙලස් උපදවන ඇහ කන වගේ දේවල් වලින් ඒ ධාරාව ප්‍රවේගයක් සහිතව යන්න පටන් ගත්තාම අපිට ඒක පාලනය කරන්න බෑ. අපි හොඳටම දන්නවා මේක තරම් නොවන දෙයක් මේ පේන්නේ කොහොමද රාග දනවන දෙයක් නැත්නම් හොඟාක් ද්වේෂ දනවන දෙයක්. නමුත් ඇහ ගන්න බෑ ඒකේ. ඒ වගේම කනට ගාක් මිහිරි නැත්නම් ගාක් අමිහිරි දෙයක් දැකපුවාම කන එකෙන් ගන්න බෑ අපට. නාසයටත් ගඳටත් මේ මේකටත් එච්චරයි කායටත් එච්චරයි. නමුත් ඒ නිසා සරුවචනාංශය එච්චර ගැඹුරු කෛලස් ප්‍රවාහයෙන් ඉස්සර වෙලා සාමාන්‍ය තියෙද්දී ඕන තැනකට හිත යොදවන්න බැලීමේ මධ්‍යස්ථ අරමුණට හිත යොදවන්න බැලිමේ තේරුම් කරලා දෙනවා මානසිකාර්ය කොච්චර ආයාසයෙන්ද අපි යොදවන්න ඕන වෙන්නේ මේ සාමාන්‍ය අරමුණකට. නමුත් කෙලෙස් සහිත අරමුණක් ආවොත් ඒක පැහැරගෙන ඒ තමන්ට ඕනේ කරන වින්දනය ඒ තුලින් ලබා ගන්න. එතකොට මානසිකාර්ය කිසිම මේ බාධාවකින් තොරව දිගින් දිගට දිගින් දිගට ඒකට යොදවනවා. ඒකෙන් මේ මූලධර්මානුකූලව බැලුවොත් අපි මේ මානසිකාරයේ යෙදවීමෙන් ඒ හේතනට යෙදවීමෙන් අපිට ඕනේ ආශාව හෝ අපිට ඕනේ ද්වේෂය ඉෂ්ට කරගත්තට මානසිකාරයවත් ඒ රාගෙවත් ඒ ද්වේෂයවත් අපිට පාලනය කිරීමේ ශක්තියක් නැහැ. ඉතින් ඒක නිසා අන්තිමට වෙලා තියෙන්නේ මේ මේ පංච පස් අරමුණු વિશેයි අපි නිකන් දාස භාවයක් පෙන්වන්නේ. උනෝ ලෝකෝ අතිත්තෝ කාම දාසෝ කියලා ඒ රටපාල සූත්‍රයේදී ස්වාමීන් සඳහන් කරලා තිනවා මේ විදිහට අපි අපේ තරමට නොගැලපෙන වූ ඒවා ප්‍රියමනාප රූප නැත්නම් ඒවට නොගැලපෙන හොව අප්‍රියමනාප රූප කොච්චර බැලුවත් කවවම කවදාකවත් මේ ලෝකේ කවුරක්වත් මැරෙනකොට මම රූප දැක්ක ඇති කියලා තෘප්තිමත් භාවයටපත් වෙලා නැහැ. කනට අපි විවිධාකාර ශබ්ද ප්‍රිය හොයාගෙන ගන්නවා අප්‍රිය අපි හොයාගෙන එනවා ඒ කොච්චරකින්වත් කන කවදාකවත් තෘප්තිමත් භාවයටපත් වෙන්නේ නැහැ. වෙන මොකක්වත් තෘප්තිමත් භාවයටපත් වෙලා නැහැ. ඒ බව දැනගෙන වුණත් අර මධ්‍යම අරමුණකට මධ්‍යස්ථ අරමුණට ආනාපාන වගේ දෙයකට හිත දාන්න ගියාම අපිට දන්නවා මේක අනිවාර්යයෙන්ම නිවන ආදී ඊටාම ගැඹුරු ධර්ම වලට යොමු කරනවා කියලා. නමුත් අර රූප බලන්න, අර ශබ්ද බලන්න තියෙන අර නොසන්ඩාල ගතිය, කීවානාහන ගතිය කොච්චර අමාරුද කියලා තේරෙනවා භාවනා කරන වැඩි කාලයක් භාවනා කරන එකනවා. ඒකෙන් දෙපැත්තක් බලන්න කියන එකයි මම මේ මතක් කරලා දෙන්න හදන්නේ. ආනාපානෙක තියන බැරිකමෙන් පේන්නේ මානසිකාරය අපි කියන දේ අහන්න ලෑස්ති නැහැ. මානසිකාරය අපි කියන න්‍යාය පත්‍රෙන්නේ වැඩ කරන්නේ. යාට ඕනේ න්‍යාය පත්‍රෙට. හැබැයි යම් කිසි වෙලාවක භාවනාව හරි කියලා සම් මේ සමාධිය සතිය ඇවිල්ලා අරමුණේම නිමග්න වෙල වෙලාවක් එනවා. ඒ වෙලාවට මානසිකාරයේ දෙය දෙනවනම් අපිට ශබ්ද නැහැ හියනවා. රූප නොපෙනී යනවා කය ශරීරයේ බර නොදැනී යනවා අර මානසිකාරයේ දෙට යන නිසා නමුත් මානසිකාරය කියලා කියන්නේ තාමත්ම යොසුරු චෛතසික ධර්මයක් මේ චෛතසික ධර්මයේ යෝනිසෝ මානසිකාරයට පැත්තට වැටුනොත් සත්පුරුෂ වෙනවා අයෝනිසෝ මානසිකාරයට පැත්තට වැටුනොත් අසත්පුරුෂ වෙනවා ඒක අපි සංසාරේ ගත කරන චිත්තක්ෂණ දෙකක එක්කෝ නිවනට යොමු වෙනවා නැත්නම් අපායට යොමු වෙනවා මේ දෙක අතර මැද තැනක් නැහැ යෝනිසමනසිකාරය සහ අයෝනිසමනසිකාරය අතරමැද තැනක් නැහැ. ඒ නිසා අපි අඩු ගානේ මේ තියෙන්නේ දන්නා නැත්නම් ඥානවන්ත නුවණින් මෙහෙවපන මෙහෙවලද මනසිකාරයක් දැන් තියෙන්නේ නොදන්නා වූ අඥානවන්ත වූත් නොනොනින් මෙහෙවන නොමකට ගිය මානසිකාරය බව දන්නවනම් අපිට සංවේගය පහළ වෙන්න පටන් ගන්නවා. මේ කවදාකවත් පාලනකින් තොරව, හික්මීමකින් තොරව ඉබේ ගියොත් අනිවාර්යයෙන්ම යන්නේ අවේස ප්‍රතිකාරයට. ඉබේ ගිහලා කවදාකවත් යෝන සමාස්කාරට එන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ යෝනිසෝ මනසිකාරය ඇතිවීම සහ සතිය අතර බොහෝම ළඟ ළඟ සම්බන්ධතා දෙකක් තියෙන යෝනිසෝ මනසිකාරය සතියත් එක්ක කිට්ටුවෙන් වැඩ කරනවා මේ යෝනිසෝ මනසිකාරය අපි ප්‍රතික්‍රියාවෙන් නතර කරලා රූප නොපෙන්න නතර කරලා සද්ද නාහන නතර කරලා කවදාකවත් කී කරු කරන්න බෑ. ඒවා ඒ ක්‍රම වලට අපි ඒවා අපි පාවිච්චි කරන ඒවට කියනවා සමත උපක්‍රම කියලා. විපස්සනා පක්ෂමේදී අපි කරන්න හදන්නේ අපිට රූප බලන්න, සද්ද අහන්න, ගන්ධ රස බලන්න කොච්චර සම අයිතිවාසිකම හැකියාව තිබුණත් මධ්‍යස්ත වූ අරමුණකට මධ්‍යස්ත වූ මේ කර්මස්ථානයකට හිත යොදලා අර ඇහෙන් කනෙන් දෝරේ ගලන්න පුළුවන් කෙලස් ප්‍රවාහ නතර කරන්න ගන්න උත්සාහය තමයි ආනාපාන සති භාවනාදි කරන්නේ ඒ නිසා ආනාපාන සතියෙන් විශාල ප්‍රතිඵල නොලැබුණත් මේ ඇත් දෙක වහන කතා නොකර එක තැන ඉන්න එකේ පව් නොකිරීමේ කුසලතාවය නැත්නම් සබ්බපාපස අකරණම් කියන එකට අපි කොච්චර උදව් කරනවද කියලා බැලුවොත් දැන් සාමාන්‍ය පොදු නිගමනයකට එන්න පුළුවන් භාවනාව ਸਰව සුබ දෙයක් කියන එක. කදාකත් එකේ නරකක් වෙන්නේ. එimhe ඉන්නකොට අර අසත්‍යමත් වෙලා හිතවිලි ඇවිල්ලා කරන ගියත් අපි දන්නවනම් මේ අපි වාඩි වුණ ඒවත් සඳහා නෙවෙයි හිත කීකරු කරන්න කියලා. එහෙමනම් අපිට ඒක සතුට වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි ඇත්තට මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විස්තර කරන එකේ තියෙන ගැඹුර උන්වහන්සේ සඳහන් කරන්නේ ඇහැක රූපයක් හටගත්තා නම් එතනමයි ඒ චිත්තක්ෂණය තුලමයි පංච උපාදානස්කන්ධෙම පහළ වෙන්නේ. අපි යම් රූපයක් දැකලා ඒකට හිත යෙදුනා නම් මානසිකාරයෙන් දෙන්න ගියා රූපේ බලන්නෙක් බවට අපිපත් වුණා නම් ඒ රූපය කියන්නේ බාහිරේ තියෙන වර්ණ රූපයත් ඇහි සංවේදී බවත් ඔපයත් ඒ රූප දෙක තමයි රූප උපාදානස්කන්ධ වෙන්නේ. එතකොට මේ දැනෙන අනේ දැක්ක හොඳයි එනේ මේක මේ සැපයි දුකයි කියලා ගන්න ඒ චිත්තක්ෂණයේ පහළ වෙන වේදනාව තමයි වේදන උපාදානස්කන්ධ වෙන්නේ. ඒ චිත්තක්ෂණයේ පහළ වෙන සංඥාව සුභ සංඥාව අසුභ සංඥාව සංඥා උපාදානස්කන්ධ වෙනවා. එතකොට මේක එක්ක දිගට පවත්තන්න එහෙම නැත්නම් මේකේ මෙනෙකට හරවන්න ආදි වශයෙන් අපි යොදන ප්‍රයෝග ප්‍රයත්න සේරම සංස්කාර උපාදාන ස්කන්ධ වෙනවා ඊට පස්සේ මේ රූපේ නිසා මට මෙවැනි වේදනාවක් ඇති වුණා මේ වේදනාව නිසා මම මෙවැනි සංඥාවක් ගත්තා මේ සංඥාව නිසා මම මේක මේ විදිහට වෙනස් කරා නැත්නම් වෙනස් කරන්න පහල කෙරුවා වෙනස් කරන්න හිත පහල වුණා කියලා මම වෙන්කොට වෙන්කොට දැනගන්නා ගැතිය නිසා විඥාන උපාදාන ස්කන්ධය පහල වෙනවා ඒක නිසා හැම චිත්තක්ෂණයකම මේ දුක හටගන්නේ ඒ චිත්තක්ෂණයමයි කියන එකයි මේ ඇහැට කනට නාසයට දිවට කයට යොදව යොදව යොදව යොදව පින්නට උදා කරන්නේ. එතකොට පේනවා මේක ක්ෂණ බංගුර බව. මේ ඇති වෙන දුක්ඛඳ පංච උපාදානස්කන්ධයම එතන එතන පහළ වෙලා එතන එතන නැති වෙන දෙයක් කියලා. එහෙමනම් ඒකේ තියෙන සම්පූර්ණ අනිත්‍යත්වය අනිවාර්ය කාරණාවක් වෙනවා. මොකද ඒ මොහොතෙන් පහළ ඒ මොහොතෙම නැති වෙනවා නම් ඉතින් ඒකට කියන්න තියෙන කිසිම පැවැත්මක් මේකට නැහැ. නමුත් ඒ දුකේ පැවැත්ම සිදු වෙන්නේ අපි මේ සිදු වෙන සිද්ධිය නොදැන සිදු වෙන සිද්ධිය කියලා කියන්නේ මේක හොඳට කොහොමද මෙතන රූප පහළ වෙන්නේ වේදනා පහළ වෙන්නේ සංඥා පහළ වෙන්නේ කියලා දන්නේ නැතුව බලන රූපයේ විශේෂයි ආශාවක් තරහාවක් ඇති කරගත්තොත් එන්නේ ඒකට කියනවා භව නෙත්‍ය කියලා. ඒ සඳහා ඇතර පුංචි ආශාවෙන් පුංචි තරහෙන් අර ඉස්සල චිත්තක්ෂණය තස චිත්තක්ෂණය ගැට ගන්න. මේ විදිහට දිගින් දිගට ගැට ගහලා බලනකොට අපිට පේනවා විනාඩි ගානක දුකක ඉඳලා තියෙනවා වගේ. විනාඩි ගානක සැපක ඉඳලා තියෙනවා වගේ. නමුත් මේ විග්‍රහ කරලා බැලුවොත් ඒක ටිකින් දිගින් දිගට දිගින් දිගට එතන එතන පහළ වෙන චිත්තක්ෂණ ඒ ආරේ පවත්තලා තියෙන්නේ ඒ චිත්තක්ෂණ වීර්ය සඳහා අපේ යටින් හෝ පිනිපිනි හෝ නොපෙනී යටි හිතෙන් හෝ උඩු හිතෙන් අපි එක්ක ප්‍රේම කරලා තියෙන එක්ක ද්වේෂ කරලා තියෙන නැත්නම් මේක දිගට පොරොත් ගන්න විදිහක් නැහැ. පැසිවක මහානකොට උඩින් සිංගල් පැසිවක මහානකොට උඩින් නූල දුවනවා. ඒ එනේන නූල යට යන බොබින් එකේ නූලෙන් ඇල්ලුවේ නැත්නම් මැහුමක් වැටෙන්නේ නැහැ. ඒක නිසා යම් වෙලාවක අපි යට බොබින් එකේ නූල් නැතුව නූල් ලමනලා මහගෙන ගියොත් මැහුමක් වගේ පේන්න තියෙනවා. නමුත් ඒ නූල දිගට අල්ලන්නේ නැහැ. හදලා ගිය ගමන් ගලවලා යනවා. අර යටින් එකෙන් දාන කොක්ක ඒ කියන්නේ මේ දකින්න වෙලාවක එන දුක හෝ පැවැත්ම සඳහා එතන එතන ඒ සැපට හෝ දුකට හෝ ඇති බැඳීම භවනෙත්‍ය එක දිගට ගමන් කරනවා. අපිට ඒක කවදාකවත් හිතෙන්නේ නැහැ මේ දුක කැඩි කැඩි යන එකක් වගේ කකුල වේදනාවක් ආවම අපිට හිතෙන්නේ නැහැ වේදනාව කැඩි කැඩි යන එකක් කියලා අපිට හිතෙන එක දිගට පවතින වේදනාවක්. එනතම් පිළිකාවක් එනතම් අන්තභාගයක් කියලා හිතන්නේ. නමුත් මේකේ ආනාපාන සතිය වඩනකොට ඇති මේ මානසිකාරයේ පැවැත්වීමේදී අපහසුකම මුදුවට තේරුම් අරගත්තොත් පේනවා මේක එතන එතන ගැට ගැහිමක් සිදු වෙන්නේ. ඉතින් ඒක නිසා මේ වැඩපිළිවෙල දකින්න පුළුවන් වුණොත් වැඩපිළිවෙල කියලා මෙතෙන් පෙන්නන්නේ මේ දේවල් ඒ ඒ හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙන දේවල් මිස කවදාකවත් කල්ලාතු සකස් කරපු දුකක් සැලසොම් කරපු දෙයක් මේ ලෝකේ නැහැ. ඒ දේ හරියට අවශ්‍ය channel එක බලලා ඒ චිත්තපටියෙන් අවශ්‍ය කරන්නා වූ ශෝකාන්තය හෝ දුක්ඛාන්තය ගන්න වගේ channel එක select කරන්නේ බලන්න. නමුත් එක්කෙනෙකුට තියෙන එක channel එකක් නෙමෙයි. අඩු ගානේ ඒ channels හයක් තියෙනවා. සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා සලායතන විභංග සූත්‍රයේදී channel 36ක්. උන්වහන්සේ පෙන්ලා දීලා තියෙනවා ඇහැ නිසා ගේසිත ප්‍රේමයේ වශයෙන් නැත්නම් කුහාසිතව ගත කරන එකට සැප දුක් දෙකක් ඇති වෙනවා. කන නිසා සැප දුක් දෙකක් ඇති වෙනවා. නාසය දිව කය මන කියලා සැප දුක් හයක් ඇති වෙනවා නිකන් සාමාන්‍ය අබනිෂ්ක්‍මණය කරපු නැති ගේහසිත ඉන්න කෙනාට. නෑ සැප හයක් තියෙනවා. ඒ වගේම ගිහිගේ අතහැරලා වනගත වෙලා භාවනා කරන එකනට ඒ භාවනා ජීවිතයේ ඔය ගිහිගෙන් ගියයි කියලා එකක් නෑ. රූපවල තියෙනවා මෙන්න මේ රූප හොඳයි බුද්ධ රූපේ හොඳයි මේ සද්දේ මට හොඳයි පිරිත්හන සද්දේ හොඳයි මේ සුවඳ අඳුම් මල් සුවඳ හොඳයි එහෙනම් මේ රස පිටබාද භෝජනේ රසය හොඳයි එහෙනම් මේ පහස මට මේ ගහ කැටපු දිවන්නේ හොඳයි කියලා ඒ පැවිදි ජීවිතෙත් අර වගේම හයක් තියෙනවා ඒකේ සිත හය ප්‍රතිස්ථාපනය කරන නෙක්ඛම්ම සිත හයක් තියෙනවා ඔය කායසිත ගත කරන එක නම් දැන් කනේ නාසයෙන් දිවෙන් කයෙන් මනසේ දුක්ඛයක් තියෙනවා. ඊගියට මේ කරනත් ඒ වගේම දුක්ඛයක් තියෙනවා. ඒවට කියනවා නෙක්ඛම්මසිත දෝමනස්ස කියලා. ඊගාවට අදුක්කම සුඛයත් ගියල් වල ඉන්න කට්ටියත් ඔය යම් යම් දේවල් සිද්ධ වෙනවා මතකෙට හිටින්නව ගණන් ගන්න දේවල් නැහැ. ඔය මේ වාර්තාගත වෙන්නේ නැති සිද්ධි අනන්තවත් සිද්ධ වෙනවා. ඒ වගේම රහස ජීවිතේ මේ ඊගියත් අප ජීවිතේ සිද්ධ වෙන නිසා මේ ඉඳුරන් 6ගෙන් සැප වශයෙන් 6යි දුක් වශයෙන් 6යි උපේක්ෂා වශයෙන් 6යි පැවිදි වුණාට පස්සෙත් يعني මේ වගේ භාවනා ජීවිතයට ආපු ගිහි කෙනෙක් හෝ වේවා ඒ කට්ටියට ගෙදර දුක් දුක් නැති වුණාට මේ ආයතන එකක්වත් වහලා නැහැ. ඒ වෙනුවට නෙක්ඛම්ම සිත, සෝමනස්ස, දෝමනස්ස, අදුක්කම සුඛ කියන උපේක්ඛා කියන හයක් පහළ වෙනවා. ඉතින් සරුවචනස කියනවා මේක කොහොමදත්වත් පහළ වෙනව නම් ඊතර හිටියොත් ගෙදර වශයෙන් පහනවා අභිනිෂ්ක්‍මණය කිරීමෙන් අභිනිෂ්ක්‍මණය කෙරුවොත් කීකී අතහැරලා මේ වගේ දැනටත් පහළ වෙනව නම් ඒවා තියෙන තිබුණොත් ඒවා සැපක් හෝ දුපක් හෝ අදුක්කම සුඛයක් නොදී පහළ වෙන්න බෑ. පහළ වෙනවා නම් උන්වහන්සේ සඳහන් කරනවා ඒ ගෘහාශ්‍රිතව ලබන ඉන්ද්‍රිය ප්‍රතිපදව ලබනේ සැප දුක අදුක්කම සුඛ වේදනා මේ විදිහට නික්කම්ම සිත ගීගේ අතහැරීමෙන් ලබන සැප දුක් වේදනා වලින් ප්‍රතිස්ථාපනය කිරීම තමයි මම රෙකමන්ඩ් කරන්නේ නැත්නම් අනුමත කරන්නේ කියලා. ඒක ගීගේ අතහැරීමක් කියලා අපි සඳහන් කරනවා. නමුත් වෙනසක් වෙන්නේ නැහැ. අරකම තමයි. හැබැයි ඊටදී වෙනස් සැපක් දුකක් සහ අදුක්කම සුඛයක් එන්න පටන් අර ගන්නවා. ඒක නිසා අපි මේ දවස් 6 කෙරුවේ 10 කෙරුවේ මොකද්ද? ඇහ කන දිව නාසය කය මන කියන එකක්වත් වහන්න බෑ. ඒවෙන් දෝරේ ගලනවා. නමුත් අර ඥාති සම්බන්ධ වශයෙන් හෝ වස්තු සම්බන්ධ වශයෙන් තිබෙන මේ සැප දුක් සැප දේවල් මේ අතහැරලා දාලා මෙහෙදි ලැබෙන සැප බාරගත්තා. මෙහෙදි ලැබෙන දුක බාරගත්තා. මෙහෙදි ලැබෙන උපේක්ෂා බාරගත්තා. ඒ විදිහට බාරගත්තට පස්සේ ඒ කරන දේ කරගන්න අපි කොච්චර සැලසුම් කරාද කියලා එක එක්කෙනෙක් දන්නවා. ඒ වගේම ලෝකයට කිව්වොත් එහෙම කියන්නේ අපේ මේ අත බොහෝම උතුම් මට නම් එන්න පුළුවන්කමක් තිබුණා නමුත් මට බයයි මට ඕම ඇවිල්ලා සින්නකලා භාවනා කරන්න පුළුවන්ද කියලා සමහරවල් අවස්ථාවක් තිබුණා බයයි. මොකද මේ කාලේ අහුක වෙනසක්. නමුත් මෙතෙන් ආවට පස්සේ සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ දීගත හැරලා ආවට පස්සේ ඇති වෙලා තියෙන මේ දුක පුළුවන් නම් සැපත මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්නයි කියන්නේ. ඉතින් භාවනාවේ මුල් හරියදී සෑහෙන දුකයි. සතිය පිහිටවන්නේ සම ධම්ම විචේ පහළ වෙන්නේ නැහැ. වීර්ය පහළ වෙන්නේ නැහැ. පීති සුඛ පහළ වෙන්නේ නැහැ. නමුත් හොඳට සතිය පිහිටවාගෙන ධම්ම විචේ පීති විදේ පීති වශයෙන් කියොත් ඔන්න අර සැප දුක සැප මාර්ගේ ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. ඊට පස්සේ දිගින් දිගට භාවනා කරලා ඒක පස්සද්ධි සමාධි උපේක්ෂා වශයෙන් යනකොට මේ සැපයත් උපේක්ෂාවට මාරු කරන්න කියනවා. නැත්නම් උපේක්ෂා නාමයෙන් මේ සැපේ ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. ඉදන් නිසා ඉදන් පජහත කියන ක්‍රමයට අපි දන්නවනම් කොහම වුණත් මොකක් හරි එනවා. එහෙනම් ගොරෝසු එක දාලා ඊගාව එක. ඊට ඒක ඊගාවට එන සිබුන් එකේ ඒකත් අතිකරලා. අනේ විදිහට සැප දුක්ඛ සැප මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කළා. ඒ එන සැප උපේක්ෂාවෙන් ප්‍රතිස්ථාපනය කරුවට පස්සේ යාට ඉතුරු වෙන්නේ මේ නෙක්ඛම්මසිත උපේක්ෂාව. නෙක්ඛම්මසිත උපේක්ෂාව කියලා කියන්නේ භාවනා කරනවා. ඒ භාවනා කරන වෙලාවේදී භාවනා සැපක්කුත් නැහැ, දුකකුත් නැහැ, නැගින්න හිත දෙන්නෙත් නැහැ, ඉතල හිතියගෙන් ලැබෙන දෙයක්කුත් නැහැ. මෙහි ඉන්නවා. ඉතින් ඒකේ ඉන්නකොට නම් හිතෙන් නිකන් පගන්නිලා ඉන්නවා වගේ. ඔව් කල්පනා කරුවොත් මේක ගන්න මොන්න තරම් කැපකිරීලක්ද අපි කරලා තියෙන්නේ කියලා රූප ශබ්ද ගන්ධ රස සියලුම අයින් කරලා තියෙනවා ගිහි ගිය අතහැරලා තියෙනවා භාවනා දින තියෙන දුක නැති කරගෙන තියෙනවා දුක නැති කරන්න ප්‍රති උදව් කරගත්ත සැපත් ප්‍රතිස්ථාපනය කරලා තියෙනවා දැන් ඇවිල්ලා තියෙනවා මේ දාස්තරකට නමුත් මේ දාස්තන අපේ හිතට පෙන්වන්නම බෑ ඒ මොකද මේ මදහත් තැන අර යටින් දුවන නූල බොබින් එකේ යටින් දුවන නූල ඇති නැති ගානකට බහලා තියෙනවා. උඩින් පේනවා, හැතියනවා පේනවා. ඒ පුද්ගලගේ ඇහැ නරක් වෙලා නැහැ. නමුත් ඒක අර බොබින් එක නැතුව මහාන මැස්ම වගේ ඒ මැස්ම තද වෙලා නැහැ නේද? කන තියෙනවා. ඒ වුණාට කනේ මොනවාක්වත් අහන්නේ නැහැ. බීරෙක් වගේ තමයි වැඩ ගන්න එකේ. ඇහුණත් බීරෙක් වගේ. ඒකට නාසයක් තියෙනවා. ඇත්තට වෙන කෙනෙකුට ප්‍රණීතව නාසය තියෙනවා. ගඳක් සුවඳක් ආවනට දිවට රසක් ආවට, කයට පහසක් ආවට මම බම්මණේක් වාගේ. මොනක කරගන්න බැරි කෙනෙක් විදිහට ඒවා එහෙමම තියෙනවා. හිතට හිතවිල්ලක් ආවට විඥාණයට එහෙම නතර වෙලා තියෙනවා. ඉතින් මේක අපිට හරි අමාරු තේරුම් ගන්න. ඒ මොකද මෙතුවාක සංසාරේ අපි කෙරුවේ මෙව එකින් එකට එකින් එකට කුප්පණ ගති. රූප පෙන්නනවා, ශබ්ද අස්සනවා, ගඳ බලනවා, රස බලනවා. ඒ නිසා එවැනි විවේකයට ආවට පස්සේ ඒකේ මේ දැන් මේ පව් නොකර ඉන්න චිත්තක්ෂණේ වටිනාකම අපිට එච්චර කැපිපේන්නේ නමුත් මේක නෙවෙයි නිවන කියන්නේ. සත්‍යඥාන්සේ එතනෙම නිවනක් වෙන්නන්නේ නැහැ. උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා මෙන්න මෙහෙම නෙක්ඛම්මසිත උපේක්ෂාව ආවට පස්සේ ඒකේ නානත්ත් සංඥාවක් එන්න පුළුවන් ඒකත්ත් සංඥාවක් එන්න පුළුවන් කියලා. නැවතත් මං කොයි වෙලාවේ රූපයක් දකින්දෝ නැත නැවතත් මම අර භාවනා ලැබුව සැප කොට කවදා ලබන්දෝ භාවනා ලැබුණු සුඛේ කවදා ලබන්දෝ කියලා මෙතන හිටියත් එව්වා ගැන කල්පනා කරමින් තියෙන හිතර කියනවා නානත්ත් සංඥාවේ තියෙන හිත නාන නන්නත්තරයි කියලා මේ වචන පාවිච්චි කරනවා. හිත නන්නත්තරයි. ඒ දුන්නට ඒ අපේක්ෂාව රස විඳින්නේ නැහැ. ඒ නිසා කුඩල කොට උඩ තිබ්බාගේ නිතරම ඊගාට මම මොකද කරන්නේ? මම උපාන්ති නැති වෙච්චාම කාවෙන්ද මේක අහගන්නේ? නානවා ප්‍රවිධිර ප්‍රශ්න දාලා අර ලැබිච්ච පිරිසිදුව තියාගන්න දන්නේ. ඒකට තර්ක මනස දානවා. දාලා මේ ආපු නැති දුක් හිතට ගෙනත් දාලා ඒවට උත්තර හොයන්න දාලා. මේකේ පේන්න තියෙන්නේ අපි කොච්චර ප්‍රයෝගයෙන් කොච්චර මේ ප්‍රතිපදාවකින් අරගෙන ගියත් මේ හිත ඒ කරන වැඩ පිළිවෙල. මෙන්න මේක ඉතින් ගුරුවරු පුළුවන් තරම් උත්සාහ කරනවා මේ කරන කල්පනාවම අයෝනිසෝ මනස්කාරය. මේ කල්පනාවම සක්කාය දිට්ඨිය. මේ කල්පනාවම ආත්මය. එනිසා ඔක තියෙන තාක් කවදාකවත් මේ